හොඳයි ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. සතිපට්ඨානයේ චිත්තානුපස්සනාවෙහි මහග්ගත සිත් යන්නේ අදහස් වන්නේ කුමක්ද කියලා. මහග්ගත සිත් කියලා කියන්නේ මේ රූපාවචර අරූපාවචර සිත්.